ඉමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං uppajjati මස්මින් අසති ඉදං හෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති සාදු සාදු සාදු සදා විද්‍ය සම්පන්න පින්වත්නි ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය ඒ තියෙන යථාභූත ස්වરૂපය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන දේශනා කරපු උතුම් ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. ඒකේ අර්ථ తත්වය. මේ ධර්මයේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ව තේරුම් ගන්න කියලා. ලෝකයේ තියෙන අර්ථ తත්වය තේරුම් ගන්න පුළුවන් මගේ මේ බබයක් විතර වෙච්ච ශරීරය තේරුම් ගැනීමෙන් කියන එක ධර්මයේ ප්‍රකට කාරණාවක්. එතකොට අපි අපේ ශරීරය පිළිබඳව අවධානය යොමු කරනකොට එහි තියෙන ලක්ෂණ පිරික්සන්න ඕනේ සත්‍ය ස්වභාවය. ඒකේ තියෙන සත්‍ය ස්වභාවය ඇත්ත සත්‍ය පිරික්සලා බලන්න ඕනේ. අන්නේ පිරික්සලා බලනකොට කෙනෙකුට තේරෙනවා පින්නත් මේක පටිච්චසමුප්පන්න ස්වභාවයේ තියෙන දේවල් තමයි මෙතන තියෙන්නේ කියලා. පටිච්චසමුප්පන්න ස්වභාවයේ තියෙන දේවල්. මොකද්ද පටිසම්පන්න ස්වභාවය කියලා කියන්නේ? යමක් නිසා ඇති වෙන හේතු නිසා ඇති වෙන දෙයක්. හේතු නිසා ඇති වෙන දෙයක්. මෙතන මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ඒ තියෙන තියෙන දේවල් ටික ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. හොයාගෙන ඒ වාගේ ලක්ෂණ පිරික්සන්න ඕනේ. අපි ඉමේස මේ පටිච්ච සමුප්පන්න ස්වરૂපය පින්වත්නි නොදැනෙච්ච හින්දා නොදැනිච්ච හින්දා අපේ තුල ඒක පටිච්චසම්පන්න නෑ කියන අදහසින්ද යම් යම් කෙලෙස් ධර්මයන් අපේ හිතට ඇතුළු වෙනවා. බොහෝ කෙලෙස් ධර්මයන් ඇතුළු වෙනවා. ආන්ගේ කෙලෙස් ධර්මයන් ඇතුල් වීම නවත්තන්න පුළුවන් පටිච්චසම්පාදය දැනගැනීමෙන්. ඒ කියන්නේ මේකේ පටිච්චසම්පන්න පටිච්චසම්පන්න ස්වභාවය දැනගැනීමෙන් අර ඇතිවෙච්ච කෙලෙස් ධර්මයන් නැති වෙන්න ඕනේ. අපි කතා කරගෙන ඉන්නේ මේ දිනවල සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, දැන් මේ සංකා විතරන විසුද්ධිය කියලයි. සැක සැක නැති වෙන සැක නැති කර ගැනීමයි ඇති කර ගන්නා වූ විසුද්ධිය. එතකොට මේකේ මේ ජීවිතයේ අපේ ජීවිතය ගොඩ නැගෙන්නේ පටිච්ච සමුප්පන්නවයි කියලා තේරෙනකොට අපිට දැනෙනකොට අපේ හිත ඒක අවබෝධ කර ගැනීම නිසා පටිච්ච සමුප්පන්න නොවන නොවේ කියලා දන්න හිතක උපදින කෙලෙස් ධර්මයන් වලට එන්න දෙන්නේ නැහැ. අන්න ඒක චුට්ටක් අද දවසේ තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කියන කාරණාව කියලා. මොකද මම ආය ආය මතක් කරනවා පටිච්චසම්පාදයේ තියෙන බොහෝ කාරණා අපි පොත්පත් වලින් කියවලා තියෙනවා. අපි නිවන් මාර්ග ධර්ම දේශනාවේදී ඒවා ඔක්කොම කතා කරනවා. නමුත් වැඩිපුර කතා කරන්නේ මොකක්ද මේ පටිච්චසම්පාදයේ දැනගත්ත හිතක තියෙන ස්වභාවය පිළිබඳව අපි දැනගන්න ඕනද නැද්ද? නේද? එතකොට එයාගේ චරිත ලක්ෂණ එහෙනම් නැත්තම් මොනවද අයින් වෙන කෙලෙස්? නේද? ඒ ඒ ඒ ඒ කෙලෙස් අයින් වුනහම එයාගේ ජීවිතය කොහොම එකක්ද? ඒ චින්තනය වෙනස් වෙන හැටි දැනගත්තොත් තමයි අපිට මේක පිළිබඳව උනන්දුවක් ඇති වෙන්නේ. අනුමාන වශයෙන් හරි දැනගත යුතු වෙනවා. පින්නත් මේ පටිච්චසමුපාදය දන්නේ නැති කෙනෙක්ගේ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු. දැනට අපි අකුසලයේ ගැන කතා කරා. අකුසල මූලයේ ධනෙද අකුසලයේ ධනෙද අකුසල මූලයේ ධනෙද ආදී වශයෙන් කතා කරා. නමුත් තව කතා කරන්න පෙර ආතුව අපි මේක පොඩ්ඩක් සම්බන්ධ කරගන්න බලමු අපේ ජීවිතේට කොහොමද වෙන්නේ කියලා. මට කවුරු හරි බයිනවා බැන්නහම මම මගේ හිතේ වෛරය තරහ තරහ ඇති වෙලා ඒක වෛරයක් බවට පත් වෙලා පරිගැනීමේ අදහසක් ඇති වෙනවා. අන්න ඒ ඇයි? පරිගැනීමේ අදහසක් ඇති වෙනවා කෙනෙක්ගේ. බලන්න අහවලාගෙන් මම පරිගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. අහවලාව මම රිද්දන්න ඕනේ. මාව රිද්දුවා මම රිද්දන්න ඕනේ. මේ පරිගන්න ඕනේ ගිහම ඔන්න ඔය ඔක්කොම දැන් අවලංගු වෙනවා. අපි කොහෙද ආ පරිගන්නේ? අපි කඩු පොළු කියන සිතියාවෙන හිටියද? අපේ પરම්පරා තරහකාරයෝ නෑ නෑ නෑ. එච්චර එහාට ඕනේ නෑ. අම්මා උදේ බැන්න කියන්නේ කොහොමද කරේකට? හරිද? අම්මා මට බැන්නා කියලා දුකක් ඇති වෙනවා කියනකොට අපිට අම්මා මට බැන්නා අම්මා මට මේ වගේ කතාවක් කිව්වා අම්මා මං ගැන හිතාගෙන ඉන්නේ මේ විදිහටයි කියලා ලොකු කනගාටුවක් කලා කලකිරීමක් ඇති වෙනවා. ඒ කනගාටුව කලකිරීම අලෝභාදයේ සමෝහද? නැත්නම් ලෝභ දේශ මොහොද? නේද? ඒවා වැටෙන්නේ ඒවා කුසල්ද අකුසල්ද? අකුසල්. ඇයි එහෙම එකක් උනේ? අම්මා මට මෙහෙම කිව්වා කියලා අම්මා එහෙම නොකිව්වා නම් තමයි හොඳ කියලා ඒ වගේ අදහසක් අපේ තුල ඇති වෙන්නේ ඇති වෙලා ඇති වෙලා නිකන් ඉන්නද ඒක ගැන විතර්ක කරනවා ඒ විතරක්ද ලොකු පීඩාවෙන් ඉන්නවා ඇඬෙන්න වගේ එනවා නේද ආය වෙලාවට තර්ක කරනවා ගිහිල්ලා මේ අදහස වෙනස් කරගන්න කියනවා හරි ඒ සමහර ඒ ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට වෛරී අදහස් තියන් ඉන්නවා ඇයි මේක අම්මා කරපු දෙයක් කියලා අදහසක් තියෙන හින්දා හරිද අම්මා කරපු දෙයක් කියලා අදහසක් තියෙන නිසා. එතකොට අම්මා කියන පුද්ගලයාගේ අතින් සිද්ධ වුණ දෙයක් එයාට ඒක නවත්තන්න පුළුවන්කම එයාට ඒක නවත්තන්න පුළුවන්කම තිබ්බා කියලා අදහසක් තියෙන හින්දාද නැද්ද? එහෙනම් ඒකේ ඇතිවීම සිද්ධ කරලා තියෙන්නේ කවුද? අම්මා. නේද? ඒකට හේතුුනේ කවුද? අම්මා. ඒ ඒ වගේ දෙයක් ඇති වෙන්න හේතුුනේ අම්මගේ වැඩක් ඒක. නේද? ඒක අම්මට නැති කරන්න තිබ්බා කියලා අදහසක් මට තියෙනවද නැද්ද? නෑ ඒක නැති කිරීමේ අයිතිකාරයා කවුද? අම්මා. නේද? එතකොට ඒක නැති කරගන්න තිබ්බනේ යාද කියලා ඒක ඒක නැති කරන ක්‍රමයේ ක්‍රමයේ පාවිච්චි කරන්න තිබ්බේ කවුද? අම්මට. එහෙනම් මේක දැන් මේ ඒ තරහේ මැවුම්කාරයා කවුද? අම්මා. ඒකයි මම අම්මට බයින්නේ. අම්මට ආපු තරහේ මවුන්කාරයා අම්මා. ඒකෙන්ද මං අම්මත් එක්ක දුකෙන් තේන් තේන් තරහෙන් ඉන්නවා. එතකොට මට කවුරු හරි ගැහුවා අය බැන්න අය කියලා ලොකු ලොකු දේවල් ඇති වුණාම ඒවා ඒ මෙවුන්කාරයා කවුද? එහෙනම් අපි හරියට නිකන් පරිස්සම්පාදේ දන්නේ නැහැ කියන පින්නත් මෙවුන්කාරයෙ පිළිගන්නවා වගේ වැඩ. නේද? ඇත්තම කතා කරනවා නම් එහෙමද නැද්ද? මෙවුන්කාරයෙ පිළිගන්නවා වගේ වැඩ. හ්ම් අහවලාට මට බයින්නද වෙන්න තිබ්බා. හරි ඒ කියන්නේ එයා තමයි මේ මේ බැනීමේ මෙවුන්කාරයා අය. නේද? ඊළඟට අපි සමහර අය ඉදිරියේ ගිහිලා ආයාචනා කරන අය අතර වාරේ. කාලෙන් කාලෙට ගිහිලා ආයාචනා කරනවා. අනේ මට නරකට කතා කරන්න එපා. අනේ මට තියෙන ආදරය අයින් කරන්න එපා කියලා කතා කරනවා. හොඳින් ආදරෙන් හිටිය අයට පසු කාලේ ඉන්න ඒක වෙනස් වෙනවා වගේ දැනගොල් කියලා ආයාචනා කරනවා. හරිද? ඒ මොකද? එතකොට ඒ ආදරේ බහුම්කාරය කවුද? ඒ ආද ඒ අනිත් එක්කෙනා. මම පිළිගෙන දෙන්නේ මේ මට ලැබිච්ච ආදරේ මැවුම් කරු අරයා දැන් එයා ඒක අයින් කරන්නයි යන්නේ. ඒක කියවෙනවද නැද්ද? එයා ඒ ආදරේ අයින් කරන්නයි යන්නේ. ඒකෙන්ද මම කොහොම හරි ඒක තියාගන්න ඕනේ කියලා අන්න මගේ වැරදි අදහසකුත් තියෙනවා කොහොම හරි ඒක මම තියාගන්නවා කියලා. මම මෙහෙන් කොහොම හරි තියාගන්න උත්සාහ කරනවා. අර හැංගෙක අයින් කරන්න උත්සාහ කරනවා කියලා එහෙම උත්සාහයක් ඇති වෙනවා කියලා අපි විශ්වාස කරනවා. නේද? අපි වැරදි දෘෂ්ටියක් තියෙනවා. අනේ ඔක්කොම මොනවද? දැකීම අපිට අපිට දැනෙන හැටි. හරි? අන්න ඒ අහවල් කෙනා මට ලබා දුන්න ආදරේ මෞංකාරය අහවල් කෙනා මට ලබා දුන්න තරහේ මෞංකාරය අහවල් කෙනා ඒ වගේ සම්පූර්ණ අයිතිය වගකීම යාට තියෙන්නේ නේද ඒක අයින් කරපේක වගකීම අපේ දරුවාට අසාධාරණයක් කරා කියලා සමහර දෙමාපිය සමහර කාට විරුද්ධ මේ ලොකු ඔක දඬුවම් දෙන එක පැත්තකින් තියන්නකෝ. එවැනි අදහස් ඉඳ පීඩාවෙන් ඉඳලා තියෙනවද නැද්ද? අහවල් කෙනා මගේ දරුවාට මෙන්න මේ වගේ දුකක් දුන්නා කියලා දෙමව්පිය පීඩාවෙන් ඉන්නවද නැද්ද? නේද? ආන්ගේ ඔක්කොම මොකද්ද? ඒවා ඔක්කොම පටිච්ච සමුප්පාදය දන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ තේරුමක් නැති හින්දා පටිච්ච සමුප්පන්න ස්වභාවය පිළිබඳව පින්වත්නි යම්කිසි කෙනෙකුට දැනීමක් තියෙනවා නම් ඔන්න ඔය වගේ කෙලෙස් එයාගේ මනසේ උපදින්නේම නැහැ. උපදින්නේම නැහැ. හරිද? එහෙනම් සැනසිලිදායකව ඉන්න කෙනෙක්ද අමාරුවෙන් ඉන්න කෙනෙක්ද දන්නේ නැහැ. එයාට ලෝකෙ පැටලෙයිද? නෑ එයාට ලෝකෙ පැටලෙන්නේ නෑ එයාට ලෝකෙ පැටලෙන්නේ නෑ. හරි. හොඳට කෑම උයන්ට දන්න කෙනෙක්. අපි කියනවා අපේ සමහර අම්මලාට හරියට රහට යන්න පුළුවන්. නේද? කැවුම් යන්නත් පුළුවන්. කියලා පදම දන්නවා. අර බලන්න පදම දන්නවා කියනවා. එක එක ඒවාට ඒවා භාවිතා කරන් ඒවායේ මෙන්න මේ ක්‍රමයට දැම්මොත් මේ ක්‍රමයට හැදෙනවා මේ ක්‍රමයට දැම්මොත් මේ ක්‍රමයට හැදෙනවා කියලා දන්නවද නැද්ද? එහෙම දන්න අයට කියනවා අපි දක්ෂව ආහාර හදන්න පුළුවන් කියලා. අන්නේ දක්ෂව ආහාරය ආහාරයේ රසය ඒ හදලා තියෙන්නේ මොකක්ද? රසය හදලා තියෙන්නේ. නේද? අන්න ඒ මොකද හේතුඵල ධමයක් දන්නවා ඒ කියන්නේ. එයාට දැන් ලුණු වෙනම ගත්තාම අයියෝ කන්න පුළුවන් ඈ. නේද? අමු බඩු ගෙඩි වගේක් තියෙනවා කන්න පුළුවන් ඈ. නේද? ඒ තැන් තැන් වල තියෙන එක එක එක එක රසයන් නැති ඒවා එකතු කරලා හොඳ ප්‍රණීත රසයක් හදන්න දන්නවනම් අන්න ඒ දැනීම තියෙනවා කියලා අපි කියනවා. එතකොට අපි කියනවා යාට මේක හොඳට හදන්න පුළුවන් කියලා. අන්න ඒ එක එක එක එක සංඝටක එක එක එක එක කාරණා එකතු කරලා හොද්දක් හදනකොට ඒ හැති වෙන හොද්දේ රසය වගේ පින්නත් මේ අපේ సంతානවලත් එක එක හැඟීම් උපදින්නේ අර රසය වගේ. එකතු වෙන දේවල් වල හැටියටයි. හරි? ඒ එකතු වෙන දේවල් වල හැටියට එතන උපදිනවා මිසක් හා උපදවන්නේ මෞංකාරයේ නැති බව තේරුම් ගැනීමයි පටිච්චසමුප්පා පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්නවා කියන්නේ. හරිද? එතකොට ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නේ මට ඕන හැටියට නෙවේ බව අපි දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම මේ වෙලාවේ අපි ගන්න හදන්නේ මේ හිතේ උපදින සිතුවිලි ධම්ම කියන කොටසට වැටෙන දේවල් නැත්නම් සංස්කාර කියන කොටසට වැටෙන දේවල් සංඥා සංස්කාරය පිළිබඳව දැන් පින්නත් මම මේ අත්තන්ට මොකක් හරි භාෂාවකින් මොකක් හරි භාෂාවකින් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන ලිපියක් පෙන්වනවා මේ වෙලාවේ ඒකේ මෙතන ඉන්නවා කෙනෙක් ඒ මුළු ලිපියම කියවන්න පුළුවන් කෙනෙක්. ඒන් එයාට ඇතිවන හැඟීමයි භාගයක් කියවන්න පුළුවන් කෙනෙකුට ඇතිවන හැඟීමයි තවත් එක එක ඉරපඩි අඩුවෙන් කියවන්න බැරි එක්කෙනෙකුට මේ ලිපිය දක්වම් පාඩ විතරයි කියන්නේ. උපදින හැඟීම් වල වෙනසක් තියෙනවද නැද්ද? ඇයි? කියවන්න පුළුවන් වුණ කෙනාට කියවන්න පුළුවන් වුණේ ඉබේද නෑ කොහොමද එයාගේ අතීත ඇති වෙලා නැති වෙලා ගිය අතීත දැනුම ඒ කියන්නේ අතීතයේ සිතුවිලි එයා ඒ අකුරු වචන ඒවා තේරුම් ඔක්කොම හදාarලාද නැද්ද කයින් හරි අහගෙනද නැද්ද අහගෙන මතකේ නැగిලා එන විදිහට හැදිලා තියෙනවා නම් අන්න මොකද වෙන්නේ එයාට ඒ වචන පේනකොටම ඊට අදාළ හැඟීම උපදිනවා. ඒ වචන ඇහෙනකොටම ඊට අදාළ හැඟීම ඒවත් තේරෙනවා කියලා අපි කියන්නේ. වචන ඇහෙනකොට තේරෙන එක මගේ වැඩක්ද? නැත්නම් අතීත හේතු අනුව සිද්ධ වෙන එකක්ද? මන් තේරුම් ගත්තද නැත්නම් අතීතයේ ආපු ඒවා හේතු වෙලා මට තේරුණාද? නේද අපි ඔක කතා කරනවා. එයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ නේද? ඉතින් අපි ඒ තේරෙන්නේ නැති කෙනා ළඟට ගිහලා කියනවා තේරුම් ගන්නකො මම මේ කියන දේ කියලා ඉංග්‍රීසියක් කියනවා. ඉංග්‍රීසියෙම කියලා තේරුම් ගන්නකො මම දැන් කීතරක් කිව්වද තේරුම් ගන්නකො කිව්වට හොඳ උගතෙක් කියන්නකො ඉංග්‍රීසි නැතුව අනිත් පැත්තෙන් හොඳ ලොකු උගතෙක්. හැබැයි තේරෙන්නෙම නැහැ. ඇයි ඒ? එතෙන්ට අන්න අර අදාළ සංඥා හේතු වෙන්නේ නැහැ. හේතු වෙන්නේ නැහැ. හේතු වෙන්නේ නැහැ. හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙකුට මොකක් හරි කාරණාවක් හින්දා එයාගේ අතීත මතක නැති වෙලා යනවා ඔළුවට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. දැන් මොකද වෙන්නේ? ඒ තේරෙන්නේ නැතු වෙනවා. අන්න ඒ වගේ හේතු සකස් වුණොත් විතරයි ඵලයක් සකස් වෙන්නේ. හේතු සකස් වුණොත් විතරයි ඵලයක් සකස් වෙන්නේ. මේකට ප්‍රකටම උදාහරණ තමයි අපේ ජීවිතය අරගෙන ඉතින් අපේ ජීවිතය අරගෙන බලන්න. මම කියනවා මහා දරුණු කතාවක්. මේ අය නිකන් ජීවත් වෙන හුලග යනවා වගේ කියලා. හුලග යනවා වගේ ඉන්නේ කියලා. බලන්න පොඩ්ඩක් මං කියන්නේ බුරුද කියලා. තමන්ගේ ජීවිතය නැවතිලා තියෙන මේ අද කියන කඩේම ඔය අද ඉන්න තැනට අද නැවතිලා ඉන්න තැනක් අද පදිංචිලා ඉන්න තැනක් කරන රැස්සාවක් හම්බෙලා තියෙන ස්වාමි භාර්යාවරු දරුවෝ පුංචි කාලේ නම් සැලසුම් කරපේවලු මට මේ වගේ දුවෙක් ඕනේ මට මේ ආකාරයක පුතෙක් ඕනේ කියලා ඒ විදිහටම හම්බුණාද ඉන්න පැත්ත පවා නේ හුලගේ ගිහිල්ලා වැටෙනවා වගේද නැද්ද දැන් ඔය ඉන්න තැන එන විදිහකට ඉන්නවා ඉතින් අප්පා කියලා ඉතින් ඔය ඉන්නවා නේද එතකොට එහෙනම් මට ඕන විදිහට ඔක්කොම වෙලා තියෙනවා මට ඕන විදිහටද මේ ශරීරය කොහොමද දන්නේ පොඩි කාලෙම ඇඳඳ රූපේ මන් නාකි වුණාම වයසට ගියාම මෙන්න මේ වගේ මගේ මුණ තියෙන්න ඕනේ. එහෙම තීරණයක් එහෙම තිබ්බද? නෑ. නේද? එහෙනම් ඒවා මගේ වැඩද? ඒකේ මවුන් කාර්යය මමද? නේද? එතකොට සිතුවිලි ගොන්නේවත් මට ඇති වෙලා ඇති වෙන සිතුවිලිවත් මේ ශරීරයවත් වේදනාව ගැන නිකන් හිතලා බලන්න. දුක් වේදනා එහෙම ඇති වෙනවට කැමතිද? අපි නම් හරි කැමති නේද? නැහැ. කැමති නැති දුක් වේදනා හට ගන්නවද නැද්ද? එහෙනම් ඒක මම කරන වැඩක්ද? මං කවදාකවත් මට දුක් වේදනා හදාගන්නේද? නෑ කායික මානසික දුක් වේදනා වලින් හරියට අපි පීඩා විඳිනවා. ඒව එකක්වත් අපි හදාගන්නේ ඒවා නෙවෙයි. ඒවා මට ඕන විදිහට හැදෙන ඒවා නෙවෙයි හේතු අනුව හැදෙන ඒවා. මේ බලන්න දෙන්නේ කියනවා. ඒ දෙන්නා ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් ඉදිරියට ඉදිරියෙන් තව එක්කෙනෙක් එනවා. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් අරයට හරිය කැමති අනිත් එක්කෙනා කැමති. අතීත කැමැත්තක් හෝ අකමැත්තක් අටගෙන තියෙනවා. දැන් එතකොට අරගෙනා ඇවිල්ලා දෙන්නගෙම හිතට අත තියෙනවා. හරිද? කැමති එක්කෙනාට සැප වේදනාවක් ඇති වෙන අතරේ අකමැති එක්කෙනාට දුක් වේදනාවක් ඇති වෙනවා. එකම පරිසර තත්ත්වයන් යටතේ එකම තත්ත්වයන් යටතේ මේ ගුණේ ආන් හේතු වෙලා ආරයට හේතුනේ ඊට කලින් ඇතිවෙච්ච කැමැත්ත හෝ අකමැත්ත. හේතු අනුව ඒක ඒක තමයි හේතුනේ. හරිද? දැන් බලන්න ඒක විතරද හේතුනේ කියලා අපි අර අකමැති එක්කෙනාගේ ඇස් දෙක වහලා තියෙනවා. හරිද? අකමැති එක්කෙනාගේ ඇස් දෙක වහලා තිබ්බනම් ආ යාට සැප වේදනාවක් උපදින්නෙත් නැහැ දුක් වේදනාවක් උපදින්නෙත් නැහැ එහෙනම් ඇහෙන් අරයව දැකීම හඳුනා ගැනීමත් අර සැප වේදනාවට හේතු නාද නැද්ද ඒ වගේ මහා කරුණු ගොඩක් හේතු වෙලා පිටනද මේ මොහොතේ මේ ඇති වෙන නිෂ්පාදනය සිද්ධ වෙන අපි මේ දැන් ධර්මය අහනවා මට මේ බණ ටික කියන්න මොනතරම් දේවල් හේතු වෙන්න ඕනද කියන්න බලන්න මගේ පළවෙනි එක කර්ම හේතු වෙන්න ඕනේ නැත්නම් මේ වගේ ශරීරයක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඊළඟට අද දවසේ ගත්ත කබලින්කාර ආහාර ඕන වෙන්න ඕන නැත්නම් මට මේ ශරීරය කෙලින් තියාගෙන ඉන්න බෑ කවදාවත් දාලා වැටෙනවා. නේද? එතකොට අතීතයේ මම ලැබපු නේද ධර්ම ඥානය තියෙන්න ඕනේ. අතීතයේ ලැබු ධර්මාඥානය විතරක් තිබ්බට මදි මට ඉදිරියෙන් ඉන්න අය ගැන කරුණාවක් බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් නේද? ගොඩ කරුණු ගොඩක කරුණු ගොඩක එකතුවක්ද නැද්ද මේ වෙලාවේ මේ සිද්ධ වෙන සිද්ධිය? මේක මගේ වැඩක්. අන්න ඒක තමයි අපි පිළිගන්න කැමැතිම නැති වෙරේ. හරි? ඔව් ඕක හාමුදුරන්ගේ වැඩක් නේද? බණ කෙනෙක් හාමුදුරන්ගේ වැඩක්. නේද? බලන්න පින්නත් නේ මගේ තුල යම් කරුණාවක් මෛත්‍රියක් උපදුනා නම් අතීතයේදී ඒක ඉපදුනේ කවුරු හින්දාද? ඒක ඉපදුනේ ඉබේද? මම බණ කියන්න ඕනේ කියලා හැඟීමක් මට ඉපදුනා නම් ඒක ඉපදුනේ ඉබේද? නෑ ධර්මයේ කෙරෙහි ඇතිවෙච්ච ශ්‍රද්ධාව හින්දා මෛත්‍රී කරුණාව වගේ යමක් මගේ හිත තුළ හටගත්ත හින්දා එවැනි කුසල හැඟීම් හටගත්තේ ඉබේද නෑ ඒව කාගෙන්ද මගේ ගුරුවරුන්ගෙන් මට ඇහිච්ච හින්දා ගුරුවරු මට උගන්වපු හින්දා එතකොට පහළ වෙච්ච සිතුවිලි හින්දා දැන් මෙතන මේ මෙයා තනියම දැන් වැඩ නේද මේ මෙතන තනියම උපදින්නේ වෙන කාගේවත් වෙන කාගේවත් තල්ලුවක් නැතුව අන්න අතීත තල්ලුවක් තියෙන හින්දා අතීතේ යම් පැනක යම් ගුරුවරු දෙමාපිය මොනවා හරි දෙයක් මට උගන්වපු දෙයකින්ද නැද්ද මං මගේ ශක්තියක් හැදිලා තියෙන දැන් මෙතන හැදෙන්නේ එයාට ඒක අහයක් නැද්ද එයාට ඉබේවක් නෑ එයාට කොහෙන්ද ඒ අයගේ ගුරුවරු දෙමාපියෝ වැඩිහිටියෝ හින්දා එයාට කොහෙන්ද කුසලයන් කුසල හැඟීම් ජනිත කර ගැනීමට ආපු අදහස ඒ අයට කොහෙන්ද? ඒ අයගේ අයින්ද? ඔය විදිහට අපි යහපත් ගතිගුණවල එහා කොනම හොයාගෙන ඉියොත් කොහෙද නවතින්නේ? කොහෙද නවතින්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ. නේද? බුදුරජාණන් වහන්සේගෙන් ඇතිවෙච්ච කුසල ධාරාව තමයි තාමත් අපි අපේ තුර නැගෙන්නේ. එහෙනම් ඒවා එකක්වත් දැන් කෙනෙක් කියනවා මම මාව පාලනය කරගන්න ඕනේ කියලා. පාලනය කරගන්න ඕනේ කියන හැඟීම ඇති උනේ නැත්නම් පාලනය වෙයිද? නැහැ. පාලනය කරගන්න ඕනේ කියන හැඟීම ඇති උනේ නැත්නම් පාලනය වෙන්නේ නැහැ. පාලනය කරගන්න ඕනේ කියලා කෙනෙකුට හැඟීමක් ඇති වෙන්නේ ඉබේද? නැහැ. ඒක ඇති වෙන්නේ වෙන කාගේ හරි අතීත බලපෑමක් හේතු කොටගෙන. හ්ම් ඔන්න ඔය විදිහට මේක දිගින් දිගට දිගින් දිගට යන එක්තරා හුලඟ යන වැඩපිළිවෙලක් කියොත් මොකද කියන්නේ? මේ වෙලාවේ මගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය වෙන්නේ මේ අත්තන්ට බොහෝ දේවල් වල එකතුවක් තියෙනවා. බොහෝ දේවල් වල එක රාශී වීමක් මෙතන සිද්ධ වීමෙන් හින්දා. බුදුරජාණන් වහන්සේට ඉබේ පහළ වුණාද අර දැනුම? වෙන කිසිවෙකුගේ ආධාරයක් නැතුව කියලා කියවුවේ. දැන් බුදුහාමුදුරනේ ඉබේ පහළ වුණාද නේ? එහෙමද? ඉබේ. නෑ කොහොමද? අර පාරමිතා ශක්තියෙන් නේද කොච්චර කාලයක් පාරමිතා සම්පූර්ණ කළාද එවැනි අවබෝධයක් ඉපදීම සඳහා ඒ පාරමිතා ශක්තිය හේතු වෙලා තමයි සම්මා සම්බුදුජාණන් වහන්සේ ළඟ එවැනි අදහස් පහළ වීමක් සිදු වෙන්නේ එතකොට මට දැනෙන්න ඕනේ තේරෙන්න ඕනේ මේ පටිච්චසමුපාදය තුල මට කළ හැකි දෙයක් නැත. හරිද? මට කළ හැකි දෙයක් නෑ. මට කළ හැකි දෙයක් නෑ. එහෙනම් ගෙදරට වෙලා නිකන් ඉන්නද කියන්නේ? ඔවා තමයි අපිට එන ප්‍රශ්න. හරිද? එහෙනම් මට කරන්න දෙයක් නැත. ඉතින් මම මොකුත් කරන්නේ නැහැ. මොකවත්ම කරන්නේ නැද්ද? මට කළ හැකි දෙයක් නැත්තටම නැද්ද? නැත්තරම නෑ තමයි. මේක හොඳට තේරුම් කරගන්න කල හැකි දෙයක් නෑ කියන මෙන්න මෙහෙම එකක්. මේ මම ඉතින් හැමදාම ගින්දර ගැන කතා කරන්නේ නේද? දැන් ගින්නක් ඇවිදිනවා. මට කල හැකි දෙයක් නෑ. ගින්න ඇවිදීම පිළිබඳ මට කල හැකි දෙයක් ඇත්තටම නෑ. නමුත් මට සිද්ධ වෙන දෙයක් තියෙනවා අතීතේ මම දන්නවා දරායින් කරොත් ගින්න අඩු වෙනවා කියලා. ඒ දැනීම මට ආවේ ඉබේද? නෑ අතීත මූලාශ්‍රයක් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා. ආන්ගේ දැනීම විසින් මා වෙතෙන්ට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා සැරගින්දරට සැර වැඩි ලොකු වැඩි කියලා කිව්වට ඒක අඩු වෙන්නේ නැහැ. ඒක අඩු වෙන්නේ නැහැ. මට ඒක අඩු කරන්න ගින්දර අඩු කරන්න මට බෑ. මට කරන්න පුළුවන් මොකද්ද? දර ටික අයින් කරනවා. දර අයින් කරනකොට අරක අඩු වෙනවා. දර අයින් කරනකොට අර ගින්දර අඩු වෙනවා. ආන්ගේ විදිහට මේ సంతාණය පාලනය කරගන්නවා කියන්නේ පටිච්චසම්පන්නවමයි. යමෙක් පාලනය කරගන්නවා නෙමෙයි පාලනය වෙනවා හේතු ඇතුව. ඒකයි බුද්ධ දේශනාවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා බොහොම මේ දීඝනිකාය සූත්‍රවල විශේෂයෙන්ම තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තමයෙක් නැත්නම් බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙනවා. ආන්ගේ පහළ වෙලා ඒ මුලමැද අග යහපත් වූ ධර්මය දේශනා කරනවා. අන්න ඒ ධර්මය අහන පින්වන්ත කුල පුත්‍රයා කියලා තමයි ඉතින් ටික ඔක්කොම තියෙන විස්තර ටික ඔක්කොම. හරිද? එහෙනම් තේරෙනව නේද මේ ඔක්කොම හේතු අනුව හකස් වෙන ඒවා කියලා? බුදුරජාණන් වහන්සේගේ 15 විය පරිසම්පන්නයි. එතනින්දලා ඒ ධර්මයේ 200 වෙනි පරිසම්පන්නයි. ඊට පස්සේ ඒ ධර්මය ඇහෙන කෙනා නේද ඒ ඇසීම හේතු කොටගෙන පාලනය කරගන්න ඕනේ කියන හැඟීම, ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ කියන හැඟීම එයාට උපදිනවා ආන් ඒ විදිහට මිසක්ක කරන දෙයක් නෑ අර ඒකයි බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍යාගේ අවශ්‍යතාවය කියලා කිව්වේ මේ අපි අපේ ළමයින්ව නරක ඇසුරට යන්න එපා කියලා නරක ඇසුර වළක්වන ගතියක් තියෙනව නේද ඇයි ඒ පටිච්චසමුප්පන්න බව දන්නේ නැහැ නැත්තම් මට මගේ ළමයාට කියලා යන්න තිබ්බා. එයාට කියන්න තිබ්බා ඔයා ඔය අසුර කරගෙන යන්න. හැබැයි ඔය නරක දේවල් ගන්න එපා අසුර. ඔයා ඔය අසුර පවත්වාගෙන යන්න. හැබැයි නරක ඒවා ගන්න එපා කියලා. එහෙම කිව්වට හරියනවද? නෑ හරියන්නේ නෑ. ඇයි? අසුර තිබුණොත් පාප ධර්ම එනවා. නේද? කෙනෙක් තුළ පාප ධර්ම පාප ධර්ම ඇති වෙනවා. අසුර තිබුණොත් පාප ධර්ම ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ Tamanට මේක දැනෙනවා නම් පින්වත්නි මේ හැදෙන හැටි, කැඩෙන හැටි ආදි වශයෙන් මේවා අඩු වෙන හැටි, වැඩි වෙන හැටි අපි දන්නවා නම් එක එක සිතුවිලි අපිට මේ ළඟ ඉන්න අය ගැන දැනෙන්නේ කුලඟ වගේ. අවුව වගේ. හරි? වැස්ස වගේ. දේ දුන්න වගේ. ආන් ඒව ගැන ඇයි ඒ වගේ කියන්නේ? මොකද අම්මා දැක්කම තේ දුන්නා වගේ කියලා දැනනවා කියලාද මේ කියන්නේ? නෑ නෑ එහෙම නෙමෙයි. දේ දුන්න මට මවන්නත් බෑ නැති කරන්නත් බෑ. නේද? ආන් එක හේතුන් එකතු වෙලා සකස් වෙන දෙයක්. වැස්සත් එහෙමයි. අවුවත් එහෙමයි. නේද? එතකොට අවුව වැස්ස දේ දුන්න ගැන මට අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මම ළඟ ඉන්න ඕනේ කියලා එකක් බෑ. ඒ වගේම අවුවැස්ස දේ දුන්න වගේ දේවල් ගැන මට තියෙන අදහස මේක වුණොත් හොඳයි, පෑවුවොත් හොඳයි නේද? දේ දුන්න පෑවියොත් මට බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ලෝකයේ තියෙන එක එක දේවල් මුහු වෙලා මුහු වෙවි මුහු වෙවි මේ විශේෂයෙන් රූප කොටස මම කියන්නේ හොද්ද වගේ කියලා නේද? හොද්දේ රස වගේ කියලා. ඒ වගේ මේ රූප කොටස නෙවෙයි නාම කොටසේ ඇති වෙන මිශ්‍ර වීමකින්, চৈতසිකයන්ගේ මිශ්‍ර වීමකින් තමයි අපේ තුල සිත ඇති වෙන්නේ අන්න ඒ ඇති වෙන හැඟීමේ කිසිම අයිතියක් මට මේ වෙලාවේ නැහැ. හරිද? කිසිම අයිතියක් මට නැහැ. හරියට අසනීපයක් හැදෙනකොට වගේ. ගෙදර කෙනෙකුට අසනීපයක් හැදෙනවා. අසනීපයක් හැදලා උණ උණක් හැදෙනවා. උණක් හැදුනා වගේ උණ හැදිච්ච කෙනාට බයිනවද? මේක ඇත්තමයි මේ උණ දාගන්න වෙලාවක්ද මේක? ඇයි මේක කරගත්තේ කියලා බයිනවද? ඇයි බයින්නේ නැත්තේ? ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි වගේ හොඳටම අපි දන්න හින්දා අනුකම්පාවක්ම මිස බැඳීමක් නම් ඇති වෙන්නෙම නැහැ. ඇයි අනුකම්පාව සිදු වෙනවා කියලා අමාරුයි කියලා මේ දුන ගැමුනම අමාරුයි කියලා අපිට අදහසක් තියෙන හින්දා අනුකම්පාවක්මයි ඇති වෙන්නේ. ඒ වගේ කෙනෙකුට හොඳටම තරහ ගිහිල්ලා අපිටත් එක්ක බයිනවා විතර. ඔක්කොටම බයිනවා. දැන් ඇති වෙන්න ඕනේ මොකද්ද? එයාට හොඳටම උණ එයාට හොඳටම උණ වගේ අදහස් තමයි ඇති වෙන්න ඕන. හරිද? එහෙනම් ඒක එයා කරගත් එක නෙවෙයි. ඒක හේතු වෙනදා සකස් වෙච්ච දෙයක්. ඉතින් නිකන් අර නිකන් ඕක හේතු වෙනදා සකස් වෙච්ච දෙයක් හේතු වෙනදා සකස් වෙච්ච දෙයක් කියලා ඉන්නව නෙවෙයි. ඒ හැඟීම අපිට ප්‍රබලව ඒ අදහස ඒ හැඟීම අපේ හිත තුලින් නැගෙන්න ඕනේ මේක මෙයාට අයිති දෙයක් නෙවෙයි කියලා. එතකොට පින්නත් යන්න අර පුද්ගලවාදය ඇති වෙන්නේ නෑ. ඒක එතන උපදින ධර්මතාවයක්. හරිද? ඒක එතන උපදින ධර්මතාවය එයාට අයිතිව උපදින එකක් නෙවෙයි. එයාට මාත් එක්ක තරහ ඇති උනේ මොනවා හරි මෙන්න මේ හේතු හින්දා. අපිට පුළුවන් නම් අර දරගෙන දන්න හින්දා ගින්දර අඩු කරා වගේ පුළුවන් නම් අන්නේ හේතු ටික නැතිකරන්න Tamanට ඒක නැතිකරන එකක් මට අදහසක් ආවොත් මේක නැතිකරන්න. සමහර අයට එහෙම අදහසක් එන්නෙම නෑ කවුරු හරි Tamanට බයිනවා නම් කොහොමද? ඒක නැති කරන්න මොකද කරන්නේ? අනිත් පැත්තට බයින් එක කරන්නේ. හ්ම්. ඉතින් අන්න එහෙම නැතුව මෙන්න මෙතන මේ වගේ දේවල් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ ටික මගේ පැත්තෙන් ඔක ඇතුළට ගියොත් මේක හරියනවා කියලා කරුණාවන්ත වචන, මෛත්‍රී වචන මොනම જાතිය කිව්වත් මෛත්‍රියෙන් කටයුතු කරන්න තමන්ගේ අතපය හතර කපන වෙලාවේ පවා මොන දැන් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් ප්‍රායෝගික නේද? බුද්ධ ශාසනය තුල හික්මිච්ච කෙනා කෙනෙක්ගේ කෙනෙක් දැන් මගේ මගේ අතපය හතර කවුරු හරි ඇවිල්ලා කපනවා. කිසිම වැරද්දක් කරන්නේ නැතුව මට දඬුවමක් විදිහට මේක කපලා දානවා. මට මම උත්සාහ ගන්නවා මේක නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නැත්තම්. ඒ වෙලාවේ පාවා පින්නත් මට දැනෙන්න ඕන කොහොමද? අහවල් අය ගැන කිසිම තරහක් නැතුව. තරහක් ඇති වෙන්නේ නැති වෙන්නේ. කොහොමද ඒක ඇති වෙන්නේ? කොහොමද ඒක ඇති වෙන්නේ? මට කියන්න ස්වයංක්‍රීය මැෂින් එකක් තියෙනවා. අද මොකක් හරි අපි හිතමුකෝ මේ අර ඉස්සර තියෙන කොහොමද දාන මැෂින් තියෙන්නේ නේද ගම් වල තිබ්බ මතකද? සමහරවිට මැෂින් වලට අත් එහෙම යනවා නේද මිනිස්සුන්ගේ? ඇදිලා යනවා. ආන් ඒ වගේ මැෂින් මැෂින්ක් තියෙනවා. ඒත් අන්න ඒ මැෂින් එකට මගේ අත ඇදිලා ගියා. ඇදිලා ගිහින් මම මෙතනින් කැපුණා. කියලා හිතන්න. දැන් මම මේ මැෂින් එකට බයිනවා කියලා. මේ මැෂින් එකට කොයි වෙලාවකත් මම දෙස්තරෝල් තියනවාද? නෑ ඇයි ඒක කලේ මැෂිම නෙවෙයි ඒකේ ක්‍රියාකාරීත්වය විසින් ඒක සිද්ධ වුණා. ඒකට ඒ මැෂින් එකට ඒක නවත්තන්න බෑ. ඒක කරගෙනකොට කොහු දාන්න මේ මත අත දානකොට කොහුත් එක්ක අත ගියොත් එහෙම. හරිද? මැෂින් එකේ ක්‍රියාකාරීත්වය නවතින්නේ නෑ. ඒක මේ අතට හානි කරනවා. ඒ මොකද මේ මැෂින් එකට ඒක නවත්තන්න පුළුවන් ශක්තිය නැහැ. පින්නත් මේ අන්න ඒ මගේ අතපය කපලා දාන ඒ මැෂිම ගැන මට මාත්‍රිය තරහක් එන්නේ වගේ මේ නිවැරදි වැරද්ද කියලා මාව කපලා දාන මගේ අතට කපලා දානකොට අර ශරීරය ගැන තියෙන්නේ මැෂිමක් කියන හැඟීමකට සමාන හැඟීම නෝන මට පුළුවන් උපරිමම කිව්වා පාස්. <laughs> මැසිමක් කියන්නේ ඇයි මැසිමක් කියන්නේ? මැසිම දුවන්නේ මෝටරෙන්. නේද? මැසිම දුවන්නේ ඒකට එන කරන්ට් එකෙන් හරි ඒ වගේ මොකක් හරි හේතු හින්දා. හේතු හින්දා හටගත්ත මැසිමට නේද? ඒකේ ඒ අණුව ක්‍රියාත්මක වෙනවා මිසක්කා ඒවා නැවැත්වීමේ හැකියාවක් නැහැ. හේතු හින්දා සකස් වෙන එකට. එහෙනම් කරන්න තියෙන හේතු අයින් කරන එකමයි. හේතු අයින් කරන එකමයි නේද? ආරන්ට එක දින එක නවත්වනවා නම් වෙන මොන හරි නවත්වනවා නම් මේ මැෂිම දුවන්නේ නේද? අන්න ඒ වගේ අපේ ළඟ අපේ ආසන්නයේ ඉන්න හැම කෙනෙක්ම පින්නත් මේ අපි කියනවා මේක එයාට හිතන්න පුළුවන් කියලා බෑ එයාට හිතෙනවා හරිද එයාට හිතෙනවා මිසක් හිතන්න පුළුවන් කමක් නැත්තේ නැත්තේ නෑ පුද්ගල වශයෙන් එහෙනම් ඒක මැෂින්ක්මයි. හරිද? ඒක මැෂින් එකක්මයි. ඉතින් අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න. එවැනි හැඟීම් ජනිත වෙන්න මට්ටමට මේ පටිසම්පන්න ස්වභාවය තේරුම් ගත්ත ඇත්තන්ට පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගත්ත ඇත්තන්ට එවැනි හැඟීමකින් පෝෂණය වෙන්න පුළුවන්කම හොඳටම තියෙනවා. දැන් කියන්න බලන්න අර ක්‍රියාකාරීත්වය තියෙන මැෂින් එකේ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. මොකද ඒක දැනගන්න නම් මොකද කරන්න ඕන? මේක මේ ශරීරය මේ සිත මේ වේදනාවල් මේ මෙතන තියෙන මේ සංඥා මේ ආදරය ආදී සංස්කාරයන් තරහ ආදී මගේ ළඟ උපදිනකොට ඒවා මම එකක්වත් උපදවා ගත්තාද එකක්වත් උපදවා ගත්තාද කියලා තමන්ව පිරික්සන්න ඕනේ හරිද තමන්ව හොඳින් පිරික්සනකොට මේවා මම උපද්දවා ගත්තේ නෑ මේවා ඔක්කොම ඉපදුනා මගේ මේ වෙලාවේ මට ඇති වෙන තරහ කියන එක මම උපද්දවා ගත්තේ නෑ ඊර්ෂ්‍යාව මම උපද්දවා ගත්තේ නෑ ක්‍රෝධය මම උපද්දවා ගත්තේ නෑ ඇහි පෙනීමේ දැනීම මම උපද්දවා ගත්තේ නෑ කනේ පෙනීමේ ඇසීමේ දැනීම මම උපද්දවා ගත්තේ නෑ නේද නෑ එකක්වත් මම කරලා නෑ මොකක් වගේද ඒක මේක මම ඇතිම වගේ හරි හේතු නිසා සකස් වෙන එකක් හේතු නිසා හටගන්නවා. මේ මොහොත හටගන්නේ හේතු ඇතුව. අතීත හේතු, කර්මය, ආහාරය, ඍතුව, ඒ වගේ බොහෝ චිත්තය මේ වගේ බොහෝ දේවල් වල එකතුවකින් මේ නිර්මාණය මෙතන සිද්ධ වෙන්නේ මැසිමක් වගේ. ආන්ගේ මැසිමට ඉතින් සමහර වෙලාවට ওই පැත්තේ තියෙන ඒවට නොයෙකුත් රිදීම් වචන හැම මැසිම වලින් එළිදෙනවා. <laughs> ඒවා හැදලා තියෙන්නේ එහෙමයි. මෛත්‍රිය සංප්‍රයුක්ත වුණේ නැත්නම් ඒ චිත්තගන්තාන වලට මොකද වෙන්නේ? ඒ වගේම හරි නපුරු කතා එනවා. නේද? කරුණාව සංප්‍රයුක්ත වුණේ නැත්නම් අනිත් අයට හරියට සිද්ධ වෙන ඒවා එළියට එනවා. ඒකේ මැෂින් වල හැටි. නේද? ඒකේ මැෂින් එකේ කියන්නේ. ඒවට එක එකව හේතු වෙන්නේ. ඒකින්ද මුදිතාව නැති නැති මැෂින් වල මොකද වෙන්නේ? හරියට ඊර්ෂ්‍යාව වෙනවා. ඉතින් ඊර්ෂ්‍යාව කියන සකස් වීම සිද්ධ වෙන මුදිතාව නැති ඒවා. මුදිතාව මුදිතාව මේ මැෂින් වලට යෙදිලා නැහැ. හරි ඒ ඒ ඒ වයර් <laughs> අපි කියන්නේ ඕන් කියනවා නේද? මෙයාගේ මෙයාගේ අර කියන්නේ මෙයාගේ අර මොනවද කියනවා නේද? මෙයාගේ වයර් කපලා දාලා නේද සමහර අය කියනවා මම මේ වයර් කපලා දාලා ගොඩක් කියනවා නේද? එපා වුණාම කියනවා මේ වයර් කපලා දාලා ගොඩක් හරි කියලා. ඒ වගේ තමයි. නෙවෙයි මුදිතාව එන්න හේතු වෙන දේවල් හේතු වෙන්නේ නැහැ. උපේක්ෂාව එන්න හේතු වෙන දේවල් හේතු වෙන්නේ නැහැ. ඉතින් සමහර ජීවිත හරිය කලබලයි දැකලා තියෙනවද? අපි මේ පිරිසක් ඉන්න තැන පින්නන්නේ මොන හරි එක වචනයක් කවුරු ඇවිල්ලා කියන්නකෝ. මේ පිරිසටම දන්න පිරිසම දන්න කෙනෙක් ගැන හරි දෙයක් ගැන හරි මෙහෙම සිද්ධ වුණා කියලා කිව්ව ගමන් එක එක එක එක කෙනා තුල උපදින එක හැඟීම් එක එක විදිය. ඒවා ඉබේද? නෑ එහෙනම් අපි ඔක්කොම ඉන්නේ ඔන්න ඔයගේ ලොකු ප්‍රශ්නයක. මේක කොයි පැත්තට දුවනවද කියලා දන්නේ නැහැ. හේතු සකස් වෙන පැත්තට යන්නේ. ඒකයි මම කලින්ම කිව්වේ මේ ජීවිතය කුලගේ යන ජීවිතයක් වගේ. එහෙනම් අනුන්ගේ ජීවිතයත් ඒ විදිහම තමයි. කුලන් මේ පැත්තට ආපු හින්දායි කොලේ ගිලුනේ. සුලම් මේ පැත්තට ආපු හින්දායි ඒ කොලේ ඒ පැත්තට ගියේ. ඒ වගේ මගේ පැත්තට හවල් හවල් දැනීම ඇති වෙච්ච හින්දායි අතීත දැනීම් හින්දායි මට මේ වගේ හැඟීම් පහළ වුණේ. ඒකට අන්න ඒක දැනෙනවා නම් අනිත් අය කරෙහි කොච්චර Taman නිදහස්ද කියන් බලන්න. කොච්චර Taman නිදහස්ද කියන් බලන්න. නේද? කොච්චර කරුණාවන්ත වේද? කොච්චර ක්‍රමානුකූල වේද? නේද? ඒ තරක් නෙවෙයි කොයි තරම්නම් ඒ තනත්තාට හෝ තනත්යට අනිත් අය ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? නේද? එහෙම කෙනෙක් ගෙදර ඉන්නවා නම් ගෙදර ඉන්න අය ඔක්කොම යාගේ වටේට ගන්න පුළුවන් දෙන්න බැයිද? අයියා හොඳට දන්නවා ගින්දර අඩු වැඩි කරන්න හැටි. හොඳට හොයාගත්තා කියලා එතකොට. නේද? මිශ්‍ර වෙන විදිය දන්නවා. එහෙනම් මේ ජීවිතේ කාවද මේ තේරුම් ගන්න කියන්නේ? අපිද? ඔය ටික තේරුම් ගත්තා නම් මේකේ මේ පටිච්චසමුප්පන්න ස්වභාවය හැම නිමේෂයකම සිද්ධ වෙන ආකාරය තේරුම් ගත්තනම් තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් එනකොට පින්නන්නේ තමන්ටම දැනෙනවා මේ කාමච්ඡන්දයක් ආවා මේක හේතු නිසා සකස් වෙන දෙයක් කියලා. මනාපයක් ඇති වෙනවා නම් යම් මනාපයක් ඇති වෙනවා නම් තමන්ටම ඒ මනාපයක් හෝ අමනාපයක් ඇති වෙන හැම වෙලේම මේක පටිච්චසමුප්පන්නයි තමන්ගේ මේ තුර ඇති වෙන මනාපේ අමනාපේ පටිච්චසම්පන්නයි කියලා එක බැහැර වෙන ස්වභාවයක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනාදී බුදුජානක වහන්සේ දේශනා කළා තියෙන කොහොමද ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් හොඳටම අපි ඉන්ද්‍රිය සංවරය වෙලාවෙත් මේක මතක් කරා මේක කොච්චර වේගවත් සිද්ධ වෙන නිෂ්පාදනව නිෂ්පාදනාවලියක්ද කියනවා නම් දැන් බලන්න මේ තරහකාරයෙක් ඉන්නවා. මේ තරහකාරයාව මම පාරායින් ඉන්නවා දකින්න නැතුව යනවා දැන්. එතකොට දැන් මගේ හිතේ මොකුත් නැහැ මේ නේද මේ මම සාන්ත වෙනවා දැන්. එකපාරටම දකින්න දකින්නකොට මෙහෙම බලනකොටම ඇසිපිය හෙළන වේගයට වැඩිය වේගයෙන් පටිච්ච සමුප්පන්නව හේතු සහගත හේතු ඇති හින්දා මට තරහ උපදිනවා. මාත් එක තමයි යාළුවෙක් ගියා. එයාත් දැක්කා. එයාට මොකුත් නැහැ. එහෙම නේද? ආ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ඇහෙන් රූපයක් දැක මනාපයක් අමනාපයක් ඇති වුණාද? ආන්ගේ මනාපමනාපය ඕලාරිකයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියන හැඟීමෙන් නැත්නම් පරිත්‍ම්පන්නයි කියන ස්වභාවයෙන් ඒ ඇහෙන් දැකලා මනාපයක් අමනාපයක් ඇති වෙත්තේ මනාපය අමනාපය අයින් කළා දාන්න කියන. කණින් අසා මනාපයක් අමනාපයක් ඇති වුණාද ඒක ඕලාරිකයි සංකතයි පරිසම්පන්නයි කියලා මනාපය අමනාපය දුර්ලභ කියනවා. දුර්ලභ දාන කියනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් යම් කිසි දෙයක් පිළිබඳව ඇති වුණාද මනාපයක් අමනාපයක් ඒක පරිසම්පන්නයි කියන හැඟීමෙන් ඒක හේතු හින්දා සකස් වෙච්ච එකක් කියන හැඟීමෙන් අයින් කරලා දාන්න කියනවා. පුළුවන් නේද? ටිකක් හරි පුළුවන් කියලා හිතමුකෝ දැන් මේ කියපු කියපු කියපු දේවල් හින්දා. හොඳයි. වෙලාවකුත් දෙනවා කරන්න කියලා. කාලයක් දෙනවා මේක කරන්න කියලා. ඇහෙන් දැක මනාපයක් අමනාපයක් ඉපදුනා නම් ඒකට කොච්චර වේගයකින් එක් කරෙන්න ඕනද කියනවා නම් ඇසිපිය හෙලන මොහොතකට වඩා අඩු වේලාවකදී මේක අයින් කරන්න කියනවා. කණෙන් අසා යම් මනාපයක් අමනාපයක් ඉපදුනා නම් කොච්චර වේගෙන් ඒක වෙන්න ඕනද කියනවා නම් ඇතුරු සැනකට වැඩිය වේගයකින් වෙන්න ඕන කියනවා. නාසයෙන් මනාපයක් අමනාපයක් උපදිනවා නම් නෙළුම් කොළයකට වතුර දාපුවාම ඇදෙච්ච නෙළුම් කොළයකට වතුර දාපුවාම අන්න ඒක වැටිලා යන තරම් වේගයකින් ඊට වඩා වැඩි වේගයකින් මේක අඩු වෙන්න කියනවා. ශරීරයෙන් ස්පර්ශයක් ලැබ මනාපමනාපයක් උපදුනා නම් අර හරියට නිකන් මේ සත්‍යමත් පුරුෂයෙක් තමන්ගේ බාහුව අධිකාරනවා වගේ කෙටි කාලයකදී මේක අයින් වෙන්න ඕන කියනවා. මනසට යම් දෙයක් දැනිලා මනාපයක් අමනාපයක් ඉපදුනා නම් ඒක පරිත්සම්පන්නයි කියන හැඟීමෙන් කොතර වේගෙන් අයින් වෙන්න කියනවද? ගිනියම් වෙච්ච රත් වෙච්ච කබලකට වතුර බින්දුවක් දාපුවම වාෂ්ප වෙනවා වගේ වේගකින්. පුළුවන්ද? එනවා අල්ලලා දාලා පැත්තකින් තියන්න වෙන්නේ. මේ බලන්න මං හොඳට හිටියා තරහකාරයෙක් මේ පැත්තේ ඉන්නවා දැක්කා මෙහෙම හැරෙනකොට මොකද උනේ ඇසිපිය හෙලන වේගයට වඩා වැඩි වේගකින් අදාළ තරහ කියන හැඟීම ඇති වුණාද නැද්ද හරි පටිච්ච සමුප්පන්නෝ මේ ලෝකේ සකස් වෙන දේවල් අපි දන්නවද නැද්ද ප්‍රකටම උදාහරණේ මම හැමදාම ගන්න මේ දේශනා මාලාවේදීම ගන්නම් වෙනවා මොකද එකක් ගත්තාම ඒකම ඒකම අපි උදාහරණයට අරගෙන ඒකම උදාහරණයට අරගෙන කරන හින්දා. ගින්දර කියන්නේ පටිච්චසම්පන්න උපදින්නයා. ඒ කියන්නේ හේතු ඇතුව උපදින්නේ නේ. ඒක අපි දන්නවනේ හොඳටම. දැන් මේ පැත්තෙන් ලැබු ගින්නක් එනවා. මම මෙහෙම හැරිලා බලනකොට පටිච්චසමුප්පන්නයි නැත්තම් අන්නර රොඩු හින්දා කොළ හින්දා ඇවිලෙන එකක් කියන හැඟීම ඇසිපිය හැරන්නත් වැඩිය වේගකින් මට එනවද නැද්ද? නේද? අන්න ඒ වගේ තමන්ගේ උපදින මනාපය මනාපය ගැන අන්න ඒ වගේ හැඟීමක් උපදවා ගන්නවා නම් පරිසම්පන්නයි කියලා ඒකට ඇස් විහෙලන තරම් වේගයක් යනවද? යමක් ඇහිලා මනාපයක් අමනාපයක් ඉපදෙනකොටම Tamanට හැඟීම එනවා නම් මේක පරිසම්පන්නයි කියලා ඒ શબ્දයෙන් හින්දා ඒ මනාපය අමනාපය දුරලන්න කණෙන් ඇහිලා ඇසුරු සලක්වත් යනවද? නෑ. එතකොට කයෙන් පහසක් දැනෙලා මනාපයක් අමනාපයක් ඉපදුනාද ඒක අයින් කරන්න මේ අතත් දිගාරණ ගම වෙලා යනවද? ඒ මොකද්ද එහෙනම් පටිච්ච සමුප්පන්නයි කියන අවබෝධය හැඟීම අපේ තුල ජනිත වෙන්න ඕනේ. ආන්ගේ හැඟීම තමයි ඊට පස්සේ අපිව නිවැරදි තැනට අරගෙන යන්නේ. ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. ආන්ගේ ප්‍රබල කරපුවාම කියනවා මම මේ පිළිබඳ සිහිය උපද්දවා ගත්තා කියලා. ඒ කියන්නේ ප්‍රබල වුණාම ඒක සාමාන්‍යයෙන් ඒ ඒ හැඟීම නැතුව ජීවත් වෙන වෙලාවක් නැහැ. හැම වෙලේම මේ හැඟීමෙන් ජීවත් වෙනවා. ඒ හැඟීමත් එක්ක අපිට තියෙන්නේ සිහිය. හරි? ආන්ගේ සිහිය අපි පවත් ගන්න ඕනේ. ආන්ගේකට කියනවා සති සිහියට සතිය කියන එකට ඒක පවත් ගන්නකොට සතිපට්ඨානයි කියනවා. එතකොට මෙන්න මේ සතිපට්ඨාන தත්තෙට සිහිය පවත් ගන්න தත්තෙටපත් වෙනවා පත් කරගන්න අරගෙන මොකද කරන්න ඕන? හොඳට මෙනෙහි කිරීම මෙනෙහි කිරීම කරන්න ඕන. ඒ ගානට ආවද එතකොට කියනවා කාංකා විතරණ විසුද්ධියට පත් වුණා ඇයි හේතු නැතුව හේතුන් නිසා හටවන දේ හේතු නැතුව උපදින්නේ නැහැ කියන தත්ත්වෙ හින්දා මම අර කලින් කිව්වා වගේ කෙලස් දෙය හිතට එන්නේ නැහැ. ඉතින් ඕක තමයි කාංකාවෙත්තන විසුද්ධිය කියන්නේ. ඉතින් මේකට අපි ඉදිරියේදී ඒ ඒ ඒ ඒ සාධක දැන් කුසලයේ අකුසලයේ ගැන කතා කරා වගේ ඒක එක දේවල් ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකින්ද මේක තේරුම් ගන්න ඕනේ මගේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිතය අවබෝධ කරගෙන සතර සූපත් කරගෙන මම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.